ජනකී ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අපේ රටේ වරප්‍රසාද ලක් පන්තියේ බොහෝ දෙනෙක් අධ්‍යාපනය ලබන්න ඇතැම් විට ප්‍රාථමික අධ්‍යාපනය ලබන්න බොහෝ වෙලාවට උසස් අධ්‍යාපනය ලබන්න යුරෝපීය රටවලට ගියා. බොහෝ දෙනෙකු ගියේ බ්‍රිතාන්‍ය වගේ රටවල් වලට. ඒ අතර බොහෝ දෙනෙකු Taman උගත් විෂය පැත්තක තබලා సౌందర్యාත්මක විෂයන් කෙරෙහි වැඩි උනන්දුවක් යොමු කළා. ඒ අතර ඊට ප්‍රධානීක් තමයි ආනන්ද කුමාරස්වාමී. ඔහු භූගර්භ විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබාගෙන ලංකාවේ ඛනිජ විද්‍යා පර්යේෂණ පිළිබඳ අධ්‍යක්ෂ ධූරයට පත් වුණා. නමුත් 1906 දී පශ්චාත් උපාධියත් සම්පූර්ණ කළා. ඊට පස්සේ ඒ තනතුරින් ඉවත් වෙලා ශාන්තිනිකේතනයට ගියා. එහිදී ಭಾರತೀಯ කලාවන් හා සෞන්දර්ය විද්‍යාව ඉගෙනගෙන අපේ රටේ කලාව සමස්ත ලෝකයට පෙන්වා දුන්නු මහා సౌందර්ය කලා විචාරකයා බවට පත් වුණා. ඒ වගේම තවත් පුද්ගලයෙක් තමයි ලයනල් වෙන්ට්. ලයනල් වෙන්ට් එංගලන්තයේදී නීති අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ රාජකීය සංගීත ඇකඩමියෙන් සංගීතය හදාarලා ලංකාවට ඇවිල්ලා සංගීත ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු බවට පත් වුණා. තවත් එවැනි වරප්‍රසාදලත් පන්තියෙන් බටහිරට ගිහිල්ලා සංගීතය පිළිබඳ උනන්දුව දක්වපු කෙනෙක් තමයි චාල්ස් ජේකබ් පීරිස්. බොහෝ දෙනෙකු ඔහු අඳුරන්නේ ඒ මුල් නමින් නෙවෙයි දේවාර් සූරසේන යන නමින්. දේවාර් සූරසේන ලංකාවට ඇවිත් බටහිර සංගීතය පාදක කරගෙන අපේ සංගීතය දිහා බලපු ඒ ගැන පරිශ්‍රණය කරන්න පටන් ගත්ත කෙනෙක්. මේ කීප දෙනා ගැන මා සඳහන් කරේ අපේ රටේ සංගීත ඉතිහාසය ගැන කතා කරන බොහෝ දෙනෙකුට මේ මුල් අවධිය මේ ප්‍රාථමික අවධිය පිළිබඳ අවබෝධයක් නැතුව පමණක් නෙවෙයි ඒ පිළිබඳ ලේඛනගත ඉතිහාසයකුත් නැති නිසා විශාල ජයන්ත අරවින්ද අද මේ කතිකාවට සහභාගී වෙනවා අපි මේ බටහිර සංගීතය පාදක කරගෙන අපේ ගීතය පෝෂණය කරන්නට වෑයම් කළ සරණගුප්ත අමරසිංහගේ ගීත කේපයක් පාදක කරගෙන අපේ ගීතයේ මුල් අවධිය ගැන කතා කරන්නයි අදහස් කරන්නේ. මේ අපි අද තෝරගත්ත සරණගුප්ත අමරසිංහ ගායනා කළපු පළමු ගීතය. බම්බර කොකිල නාද සපිරි කරත මధుර වාදී බම්බර කොකිල නාද සපිරි සරස මధుරවාමි ප්‍රේමී මපිනානදවනා කුමුදු යහන්නසේ නිලම පැහැදවරල මොනර පිලපෙනි දුල සෝබමන ජෝතිනියේ වතකෝ බිත ජෝතිනියේ ശോഭീത ചന്ദ്രകലുമെന്താനിധി എന്താവതി മിന്ദാനന്ദ ചന്ദ്രകലുമെന്താനിധി എന്താവതി മിന്ദാനന്ദ ബമ്പര കോകീരനാദ താപീരി തരത മധുരവാദീ বিলাসেনি দোলা শোভমান জ্যোতি নিয়ে বাতাস ভিতা জ্যোতি নিয়ে বাতাস ভিতা ಚಂದ್ರ ಕೆಲುಮೆಂದಾನಿತಿ ಎಂದಾವರಿ ಮಿಂದಾಲಂ ಚಂದ್ರ ಕೆಲುಮೆಂದಾನಿತಿ ಎಂದಾವರಿ ಮಿಂದಾಲಂ ಬಾಮರ ಕೋಕಿಲ ನಾದ ತಾಪಿರಿ ಸರಸ ಮಧುರವಾದ කීලනාද තපිරි සරස මధుර අපේ සිංහල ගීත කලාව ගැන හදාරනකොට මේ ආරම්භක අවධිය අපි හුඟක් වෙලාවට සාකච්ඡාවට ලක් කරන්නේ නැහැ. අපිට ඇත්තටම කිසියම් නුහුරු බවක් තියෙනවා වගේම මේ ගීතය අහගෙන ඉන්නකොට අපිට කිසියම් හුරු බවකුත් දැනෙනවා. විශාරද අරවින්ද කොහොමද මොකද්ද මේ මේ පටන්ගත් අවධිය දැන් බොහෝ වෙලාවට ඒ අය රාජකීය සංගීත ඇකඩමියෙන් බටහිර සංගීතය හදාarලා ඇවිල්ලා තමයි මේ අපේ ගී දිහා බලන්නේ. දැන් මේ පටන් ගන්න හදන්නේ අර බටහිර සංගීතය අදිතාලම හැටියට අරගෙන. ඔබ කොහොමද දකින්නේ මේ උත්සාහය මේ වෑයම? ඒ අදිතාලම එහෙ වුණාට ලංකාවට ආවට පස්සේ ඒගොල්ලන්ට නෘත්‍ය ගීත, නාටකම් ගීත අහන්න ලැබුණා. ඔව්. මේ වෙයින් හරි පෝෂණයක් ලැබුවා කියලායි මට දැන් මේ අහපු ගීය. ඔව්. ඒකේ තියෙන අර උරුට්ටුව ඒ කර්ණාටකම් ගීතවල තියෙන ඒ වගේ තනුව දිහා බලපුවම අපේ මේ දේශීය තනුවක්. ඔව්. දැන් නාටකම් ගීත ලක්ෂණ තියෙනවා. ලක්ෂණ තියෙනවා. ඔව්. දැන් මේක ඇත්තටම දැන් මේ බටහිර ඌරු ආවේ කොහොමද? බටහිර ඌරු වල ඇක්සන්ට් කියලා කියන්නේ අර උච්චාරණය <laughs> වචන උච්චාරණය ගායනේ ඒකෙන් තමයි එන්නේ නැත්තේ. නැත්තම් වෙන බටහිර ඌරුවක් නැහැ ඔබේ. ඔව් ඇත්තම නේ දානං මේ බටහිර සංගීතය ඒ තරමටම ප්‍රචලිත නූ අවධියක මේක ඊටාම ආගන්තුක ගතියක් තියෙන්නේ නැති. <laughs> නමුත් පසුව තවත් විවිධ ආරේ සංගීත පරිවේශනාත්මක ගීත සරණගුප්ත අමරසිංහ වැනි අය ගායනා කරා. ඉතින් දේවාල් සූරසේන හියුබට් රාජපක්ෂ හැරුණකොට වඩාත්ම මේ ගීත නිර්මාණය කර සංගීතවේදියා තමයි සරණගුප්ත අමරසිංහ. අපි තව ගීතයක් අහමු සරණගුප්ත අමරසිංහගේ. තරඟට මල් වැදෙමි උන්තනංගේ මගේ එන්නං එන්නං අපේ වත්තේ නරගනෙමු අම්මත් එක්කලා පන්සල් යන්නට තරඟට මල් පන්සල් යන්නට තරඟට මල් නෙලමු පසලොස්සක පොහොදා උදනට පිරිමුණිලා පසලොස්සක පොහොදා උදනට සිරිමුණිලා රෝස දෙයිසි හොඳ අරලිය මල් වතු සුන්ද සොයාගෙනමෝ ವತು ಸುಂದ ಸುಯಾಗೆ ನೆಮು පිරිසවුදේ පන්තල් වෙත තුඟදේ ගත් පිරිසෝදේ පන්සල් වෙතට ගෙදේ දැන් කඳු අතරින් පොන් සඳහාමි පෙන්වයි මුකුළු සිනා පෙන්වයි මුකුළු සිනා පොන් සිනංගේ මගේ නංගෙන් නං අපි වත් තියන් අරගනිමු අම්මත් දෙක්කල පන්සල් යන්නට තරගෙට මල් නෙලමු අසලොස් වක පොහොදා උදනත සිරි මුනිදා පසලොත් වක පොහොදා උදනත සිරි මුනිදා රෝසදෙයි සිහොඳ අරලිය මල් වතු සුන්ද සොයාගෙන මු වතු සුන්ද සොයාගෙන මු සිල්ගත් පිරිසවුදේ පන්සල් වෙතට ඇදේ සිල්ගත් පිරිස උදේ පන්සල් වෙතට ඇදේ දැන් කඳු අතරින් පුන් සඳහා පෙන්වයි මුකුරුකින් පෙන්වයි මුකුරුකින් මත් දෙක්කල පන්සල් යන්නට තරගෙට මල් නෙලමු සිරිසවුදේ මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙනවා දැන් අපි බටහිර අධ්‍යාපන ක්‍රමයට නතු වෙච්ච මිෂනාරි පාසල් වල ඉගෙන ගත්තේ අපි පහළ බයලාංශ ඉඳලා ලෝවකින්ද ගාඩන් එකේදී අපිට ඉගෙනුව ගීතයක් තිබුණා. පාට පාට මල් පිපිලා බෝ සුගන්ධයේ දේ කියන වචනත් එක්ක සරණුත් අමරසිංහ තමයි මේ ගීතය ගායනා කරලා තිබුණේ. දැන් මේ ගීතයත් අපේ ආනන්ද සමරකෝන්ගේ අර සංවාදාත්මක ගීතයක් ගීතයක් වගේ මේ පන්සල් යන්න මල් කඩන්න නංගිට ආමන්ත්‍රණය කරන විදිහේ ගීතයක්. මේ මේ වගේ පරිවේෂණ කරලා තියෙනවනේ මේ මුල් කාලේදී අපේ සංගීතඥයෝ. ඔබ කොහොමද විශාල ධර්මින්ද දකින්නේ මේ මේ මොකද්ද මේ කරලා තියෙන වැඩේ? ওই කාලේ අපිට තිබුණේ නෑ මේ ළමා ගීත කියලා සාහිත්‍යයක්. ඔව්. කුමාරසිංහ මුනිදාස ටිකක් උත්සාහ කරලා තිබුණා. ඒක ඇත්තටම ඉතින් ගීත නෙවෙයිනේ ඒක කවිනේ. කවි වගේ. එස් මහින්ද කවි කියලා තිබුණා නේද ගීත. ඇත්තටම මම හිතන්නේ ළමා ගීත කියලා අපිට ආවේ ඔය නර්සරි රයිම්ස් කියන බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් ආපු ඒවා නේද? වෙන්න ඕන. ඉතින් අර පියානෝ එක ඇසුරු කරගෙන මේ තනු හදාගෙන බොහොම සරල විදිහට මේ වචන යොදාගෙන මේ ගායනා කළා. ඉතින් ආයෙම අපේ අධ්‍යාපන ක්‍රමයේ තුනේ පිළිවෙන් කේන්ද්‍රයේ අධ්‍යාපනයේනේ. දැන් ඒවැ මූලික ප්‍රාථමික අධ්‍යාපනය ගැන අපිට යම් තොරතුරු නැහැ. මේ ඉහළට එනකොට භාෂා දැනුම ආගමික දැනුම ධර්ම ධර්ම ඥානය ලැබුණට අර මුල් අවදියේ ළමා අධ්‍යාපනයක් කියලා එකක් අපිට මම හිතන්නේ අපිට එච්චරට හොයාගන්න නැහැ. ඉස්කෝලවල ඉතින් සංගීත විෂයක් විදිහට ඉගෙනුවෙත් නැහැ නේද? දැන් ඔය බුද්ධ ගජ්ජය, සකස්කඩය ඒවා ඉගෙනුවා. ඔව්. නමුත් මම හිතන්නේ සංගීතය විෂයක් හැටියට තිබුණයි කියලා අපේ අධ්‍යාපන ක්‍රමයක්. නමුත් විෂය බාහිර විදිහට තිබිලා තියෙනවා. විශේෂයෙන්ම ওই නාගරික මේ පෞද්ගලික පාසල් වල. ඔව්. නැtei කියන්න බෑ. පියානෝ එක වාදනය කරලා සංගීත ඉගෙනත් ගුරුවරු ඉන්න ඇති ඒ කාලේ. ඒගොල්ලෝ අඩු ගානේ පාසලට එක්කෙනෙක් හරි මුළු පාසලටම උගන්වන්න නැත්තේ ඉගෙන ගන්න මේ ළමයි ඉගෙන ගන්න ඇත්තේ එහෙමයි. ඔව්. මේක ඇත්තටම ළමා ගීතයක් හැටියට ළමා ගීතයක්. දැන් අද වුණත් ළමයින්ට උගන්වන්න පුළුවන් පියානෝ වාදනය කරමින්. ඔව්. හොඳයි මේ විවිධ කඩයින් වල ගීත අපිට හම්බ වෙනවා හොයාගෙන යනකොට. අපි තව ගීතයක් අහනවා සම්ගොත් සම්සිං ගායනා. तरङ्गा इन्दे सागरिका माधुर्य जलसेवित धरणी नमदिमु श्रीलङ्का नमदिमु श्रीलङ्का देमो से माता नाम देमो से लंका नाम देमो से माता नाम देमो ධාරී කුට ශිරෝ මන්තන්නජ භූගණ්ඩා උත්පපලා ශ්‍රිත වනලේකා ශ්‍රිත නම දෙමු ශ්‍රී ලංකා නම දෙමු ශ්‍රී ලංකා නම දෙමු ශ්‍රී මාතා නම දෙමු ශ්‍රී Sri Lanka නමදෙමු ශ්‍රී මාතා නමදෙමු ශ්‍රී ලංකා නමදෙමු ශ්‍රී මාතා නමදෙමු ශ්‍රී ලංකා නමදෙමු ශ්‍රී මාතා මාතා කරු ශ්‍රී නාම රාජ අර්ධගන්ධ කුටි ජීවිත පූජා පාද දිවන්දන නම දෙමු ශ්‍රී ලංකා මාතා ගරු ශ්‍රී නාමරාජිත අර්ධගන්ධ කුටි ජීවිත පූජා පාද විවන්දන නම දෙමු ශ්‍රී ලංකා නමදිනු ශ්‍රී ලංකා නමදිනු ශ්‍රී මාතා නමදිනු ශ්‍රී ලංකා නමදිනු ශ්‍රී මාතා නමදිනු ශ්‍රී ලංකා නමදිනු ශ්‍රී මාතා නමදිනු ශ්‍රී ලංකා නමදි මුස්ලි මාතා නමදි මුස්ලි ලංකා නමදි මුස්ලි මාතා නමදි මුස්ලි ලංකා ශාන්තිනිකේතනයට ගිය බොහෝ සංගීතඥයින් දේශ වාත්සල්‍යයෙන් උදවැඩිලා තමයි ලංකාවට ආවේ. ඇත්තටම එවකට රවීන්ද්‍රනාත් tagore ಭಾರತೀಯ නිදාසටනේ පුරෝගාමීව හිටපු මහා සංගීතවේදියා. ඉතින් ඒ නිසා එහි ගිය අපේ සංගීතවේදීන් සහ කලාකරුවනුත් ඒ දේශමාමකත්වය කිසියම් විදියක ඒවායේ ආభాෂය ලබාගෙන තමයි ලංකාවට ආවේ. මේ ගීතේ කිසියම් විදියක දේශ වාත්සල්‍ය ගැන කියවෙන ගීතයක්. මේක කොහොමද මේ සංගීතය සහ පදමාලාව බොහොම සංස්කෘත මිශ්‍ර භාෂාවෙන් ලියන්න උත්සාහ කරලා තියෙනවා අපේ රටේ ප්‍රෞಢත්වය ගැන. ඔබ කොහොමද මේ ගීතය හඳුනාගන්නේ? අර දේශාභිමානී ගීතයකට උචිත විදිහට අර ඉදිරියට සාමූහිකව යන්න 1 2 1 2 1 2 drums ගහගෙන ඒ ඒ ගතියට තමයි මේ කල්පනා කරලා හදලා තියෙන්නේ. ඉතින් සරලයි ඔක්කොම මේ බොහොම සුද්ධ ස්වරවලින් මේ ළමයින්ට උනත් පාසලක ළමයින්ට උනත් ගයන්න ගුරුවරුත් එක්ක <laughs> ගයලා ඉදිරියට යන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කළේ. ඒ වගේ අර ඔබ කිව්වා වගේ වචනත් අර ටිකක් හරබර වචන තේජාන්විත ගතියක් තේජාන්විත ගතිය උලුප්පලා තියෙනවා. ඔව්. අද අපි උත්සාහ කරන්නේ මේ අපේ ගීත වංශයේ මුල්ම කාර්තුවේ කෙරුණු පරිවේශනාත්මක ගීත පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. අද අපි තෝරගත්ත ගායකයා තමයි සරණගුප්ත අමරසිංහ. මේ අද අපි තෝරගත් අවසන් ගීතය. එළ ඉතිහාසයේ සසුනේ සාරයයි සාසේ ජීවයයි බුදු සසුනේ Inopini sa vive putat, සරණපුත් අමරසිංහගේ ගීත කීපය අහනකොට අපිට හිතෙනවා අපි මේ ගුවන්විදුලි තැටිගබඩාවේ තියෙන නිධානයක් වගේ වටිනා වස්තුවක් අපි අවශ්‍යගත්තා කියලා. ඇත්තටම මේ සංගීත පරිච්ඡේදය ගැන අපි කතා කරන්නේ කතා කරන්න මේ ගීත අහලත් නැහැ. ඒ නිසා අපි හිතනවා මේ පිළිබඳ සංගීත මේ ਵਿਚාරකයින්ගේ විශේෂයෙන්ම సౌందර්ය ආයතනය වගේ සංගීතය ගැන පර්යේෂණ කරන උදවියගේ අවධානය යොමු විය යුතුයි කියලා. විශාරද අරවින්ද කියන්නේ මේ මේ ගීත හතර අහනකොට මේ ගීත හතරේ ශෛලීන් හතරක්. ඔබ කොහොමද අනන්‍යතාව දකින්නේ? අපි හිතුවා බටහිර ආර්ය කියලා. මේ වෙනස් වෙගෙන යනවා මේක නේද? මටහිර ආරචල කියන්න බෑ. දැන් මේ අහපු ගීතේ මේ අපේ භූපාලි රාගයේ ස්වර තමයි පාවිච්චි කරලා තියෙන්නේ. භාවිත වෙලා තියෙන්නේ. භාවිත. නම රාගාත්මක ගීයකුත් නෙමෙයි. අපේ ආරක් තියෙනවා. දේශීය ආර ඔක්කොම තියෙනවා. ඒ වගේම අපි අර පුරාවිද්‍යාත්මක දේවල් අපි ගොඩනගන්නේ මේ පස්සයට හාරලා ඒ වගේ නිධාන හාරලා ගොඩගත්තා වගේ මට හිතුනේ මේ ගීත ඇහෙනකොට හරිම හොඳයි අපේ පාසල් වලට මේවා නියම වෙනවා නම් අඩු ගානේ අහන්න <laughs> ඔව් හරිය වැදගත් කියලා මට හිතෙනවා. ඔව් අපේ අරමුණ නම් මේ කාලයාගේ හැවෑමෙන් වැසී ගිය මේ ගීත වංශයේ මුල් අවධිය අර අයිස්බර්ගයක් අපි කියනවනේ යට තියෙන්නේ කියලා තුන් කාලා ඒක කාලයි අපිට උඩට පේන්නේ. ඒ නිසා මේ වැසී ගිය සංගීත ඉතිහාසයේ මුල් අධියර සංගීත විද්වතුන්ගේ අවධානයට යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ජනරන්ජන් ගී වැඩසටහන අපි સમાપ્ત කරනවා ජනරංජනගී මේ වීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ සඳරුවන් ලියනගේ නිෂ්පාදනය සුරීකා පෙරේරා